මේ ලෝකේ පවතින හැම දෙය තුළම ඒ සත්‍ය අපිට පෙන්ලා න ඒ නාම රූපය අපි දැකලා තියෙන නාම රූප මේ ලෝකේ ඇත්ත එකක් නෙමෙයි ඒ නාම රූප වල තියෙන සතර මා භූතත් ඇත්ත එකක් නෙමෙයි ඒ හැමදේම නැහැ මේ ලෝකේ මොකවත් පවතින්නේ නැහැ කියන එක තමයි ඇත්ත දැන් අපි ඉස්සෙල්ලාම පුරුදු කළා ડોක්ටර් මේ හැමදේම නාම රූප වලින් දකින්න කියලා දැන් නාම රූප වලින් අපි දකින්නේ සතර මා භූත වලින් දැක්කා ඊට පස්සේ සතර මා භූත වලින් දැක්කම දැන් සතර මා භූතය ඉන්නවා කියලා කියන දැන් නාම රූපත් ඉන්නවා කියලා අපි පිළිගන්නවා නේද නැත්නම් සතරමා භූතයත් මේ ලෝකේ නෑ. කිසිම දෙයක් මේ ලෝකේ නෑ කියන එක දකින්න ඕනේ. සතරමා භූත වලින් දැක්කට ප්‍රශ්න විසඳන්නේ නැයි සතරමා භූත ඉන්නවයි කියලා පිළිගන්නවා කියන්නේ යා නාම රූප පිළිගන්නවා. නාම රූප පිළිගන්නවා කියලා කියන ලෝභ දේශ මොහොතය පිළිගන්නවා. ඒ කියන්නේ යාගේ තාම ප්‍රශ්නේ විසඳිලා නෑ. අර කියන ප්‍රශ්නේ විසඳෙන්න. ඒ ඒකට අදාළ අවබෝධයක් තමයි මේ දීලා තින්නේ. ප්‍රශ්නෙට උත්තරේ තාම දීලා නෑ. මේ ලෝකේ මොකවත් නෑ කියන අවබෝධයට එන්න ඕනේ. නැති කාලේ මේ ඔක්කොම ඇති වුණා. දැන් මේ කියන්නේ සියලෝම උපකරණ ටිකයි බාන ටිකයි ගත්තාම ડોක්ටර් දැන් අවුරුදු 20කට කලින් මේ ඔක්කොම තිබුණාද? නෑ. මොකවන්නේ? ඒ කාලේ තිබිච්ච ටික දැන් නෑ. දැන් තියෙන ටික ඊට වඩා තාක්ෂණ වැඩි ටික ඒ ටික නෑ. ඒවා තියෙන කාලේ මේව නෑ මේවා තියෙන කාලේ ඒව නෑ ඒ කියන්නේ තව කණ්ඩායමක් එනකොට මේ කණ්ඩායමක් නැති වෙනවා කියන එක නේද මේක දැක්කම නම් ડોක්ටර් මේ ප්‍රශ්නේ විසඳෙනවානේ අම්බ කියලා කිව්වේ බම්බයක් විතර උස තියෙන කයට අඹගෙඩි කියලා කිව්වේ සෝවන් සකෘදාගාමි අනාගාමි අරියක් තියෙන ඵල හතරට. ඵලයක් ඒක අඹගෙඩිය. හැබැයි අපි ඵලේ නෙලන්න හදන්නේ මේ ඡායාවෙන්. ඡායාවෙන් හල්ලන්න බෑ, ගලන්න බෑ. එහෙනම් අපි නිවැරදි අඹගෙඩිය භෞතිකව හල්ලලා කඩන්න ඕනේ. එහෙනම් මේ අවබෝධය නිවැරදි වෙන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ ඥානය නිවැරදි වෙන්න ඕනේ. ඡායාවෙන් ගන්න බෑ. දැන් බණ කානකොට යම පැටෙනවනේ ලොක්ක. දැන් අපිට තේරෙන්නේ නැද්ද මම සම්මාවට පැමිණියා. හරි. හැමදේම මේ විදිහට පේනවා. ඒක ඇත්තටම අම්බෙච්ච ඵලයක් නම් කම්පාවක් ඇති වුණාම අමතක වෙන්නේ ඇයි? ප්‍රශ්නයක් ඇති වෙනකොට අමතක වෙන්නේ ඇයි? ඒ කියන්නේ ඒක ඡායාවෙන් ගත්ත අඹ ගෙඩියක්. ඇත්ත අඹ ගෙඩියක් නෙමෙයි. ඇත්ත අඹ ගෙඩිය කැඩුවාම අඹ ගෙඩිය අතේ තියෙනවා. කෑවම් බඩ පිරෙනවා. කුසගින්න නිවෙනවා. කෙලස්ගින්න නිවෙනවා. ඒ කාලේ එහෙම අදහස් තිබුණා ડોක්ටර්ට. දැන් ටිකක් අපට වැටෙනවා. අනිත් අයට වඩා අපි ටිකක් ඉදිරියෙන් ඉන්නේ. අපට ටිකක් තේරෙනවා අනිත් අයට වඩා. එහෙම එක එක අඹ ගෙඩි තිබුණා. හැබැයි පස්සේ අර සිතිවිලි අත්හැරගෙන අත්හැරගෙන යනකොට තමයි තේරුනේ මේ ඒ මඹගෙඩි තිබිලා නැහැ. තිබුණා වාගේ එකක් තිබිලා තියෙන නෑ. ඇත්ත මඹගෙඩි නෙමෙයි. ඇත්ත මඹගෙඩි කියලා කියන්නේ අර වතුරෙන් පේන එකෙන්වත් කණ්ණාඩියෙන් පේන මඹගෙඩියවත් නෙමෙයි. ගයේ නැගලා ගෙඩිය හොඳට තෝරා මේක ප්‍රයිස් එක. ඕම කඩලා හතට ගන්න එක තමයි ඔරිජිනල් එක. ඒක Taman තුළමයි තියෙන්නේ. කයේමයි තියෙන්නේ. ඒ පළ හතරම ඇතුලේ තියෙන්නේ. ඒක අඳුනාගෙන කඩලා ගන්න ඕනේ. හැබැයි මේ නාම රූප දැකලා බලන්න මේ ගා අනිත්‍යයි. ඇයි අනිත්‍ය කිව්වේ? පොල් ගෙඩි එකක්වත් නැහැ. කනාටු වෙලා අනිත්‍යයි. පොල් ගෙඩි තියෙන ගාක් බලලා කවදාවත් ඒක කියන්නේ නැහැ. දැක්කම 25ක් උදා ගෙඩි දැන් මේක උඩට පීදිලා. එතකොට අනිත්‍ය දැක්කේ නැහැ. නියමට පීදිලා මේක පොර නියමට දාලා තිනා. දැන් අනිත්‍ය කතාවල් මොකක්ද නැහැ. දැන් මේක දැක්කාම කලකිරෙනවා. පොලුත් නැහැ, කුරුම්බ ගෙඩියකුත් නැහැ. දැන් මේකට බයින් දෙන්න. අර බණින එකක් තමයි කරන්නේ අනිත්‍යයි කියලා. ධර්මයක් නෙමෙයි කියන්නේ. තරහා තිබාට බොන්න gediyak නෙන්න බයින අනිත්‍ය ගහක් බලන්නකො වැඩක් නැහැ. ඔක්කොම මේ ලෝකේම තමයි තරහ. අරක දැක්කම නියමට තියෙන හොඳට පීඩිච්ච එක තියෙනවා. මේක නම් වටිනවා. දැන් අනිත්‍ය කතාව මොකවද? එහෙනම් මේ ලෝකේ හැමදාම ડોක්ටර් නේ. අපි එළියෙන් තමයි ඵලය අරන් තින්නේ. සෝවාන් ඵලය අරන් තින්නේ එළියෙන්. අනිත්‍යම් පේනවනේ. ලස්සන කාන්තාවක් දැක්කම අනිත්‍යයි. ඇයි අර කිරියම්මට කියන්න තිබුණානේ. කිරියම්මට ඒක ආවේ නැහැ. මෙයාව දැක්කම මට රාගය ඇති වෙනවා. ඒ රාගෙට මම මේ කැමති නෑ. බයිනවා. අනිත්‍යයි කියලා එයාට බයිනවා. එහෙම බැන්නා මරියනවාද? එහෙම එහෙම හරියන්නේ නෑ. එහෙනම් මේ ලෝකයේ මේ සෝවාන් ඵලය අපි අරන් තින්නේ එළියේ. ඡායාවෙන් අරන් තින්නේ. සකු르දාගාමි ඵලය අරන් තින්නේ එළියෙන් ඡායාවෙන්. මේ නාම රූප වලින් අරන් තින්නේ සකු르දාම. අනාගාමි ඵලය ඇතේ මරන් තින්නේ. සමහර අය මේක ඔක්කොම බල්ලා කියනවා. පුද්ගලයෙක් නැති නිසා මේ ලෝකේ මොකවත් නැහැ. දැන් එයා රාත් ඵලේ තරම් තින අර ඡායාවෙන්නේ. එයා රාතේ. හැබැයි කවුරුහරි දැක්කම කියනවා මේ අර උපාසක මාත්‍යන පෝසත් එක්කින කියාට කියලා අර අත්තිවාරම කපා ගන්න පුළුවන්. සිමින්ති ටික. දැන් මේකින ප්‍රත්‍ය කරන මේ ලෝභය ආවේයි. ඒ කියන්නේ ඇත්ත ඵලය නෙමෙයි අරන් තින්නේ. ඡායාවෙන් අරන් තින්නේ. ගහක් යටට ගින් තිබ්බාම ඕක පේනවා. දැන් ගහ කියලා කියන්නේ මේක. මේක යටට තියනවා කියලා කියන්නේ මෙයාට බණ ටික දෙනවා. කමටාන් ටික දුන්නා. දැන් කමටාන් ටික දුන්නාම වතුර එක දුන්නානේ. දැන් අපි කියනවා මේකෙන් බලන්න විනිවිදව අඹ පේනවද? ඔව් පේනවා. එහෙනම් දැක්කනේ මේක ඇත්ත නෙමෙයි. මේක රණුව මේ තමයි ඇත්ත තියෙන්නේ. එහෙනම් මේකකින් කඩා ගන්න. වඩලා පුරුදු කළා මේක තුලින් ගන්න කියලා කියන්නේ. අපි මොකද කරන්නේ? දැක්කනේ දැක්ක තුලින් අඹ ගෙඩිය ගන්නවා. කණ්ණාඩියක් දුන්නා. කණ්ණාඩියෙන් බලමු අඹ ගෙඩිය පේනවා. අර ලක්ෂණ අඹ ගෙඩිය ගත්තා. නෑ. එහෙනම් අපි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් අරන් තින්නේ මේ ඡායාවෙන් එළියෙන් අරන් තින්නේ නාම රූප වලින්. ගන්න තින්නේ ඇතුලේ. ඒකට මාර්ගය තමයි කමඨාන්නේ තියෙන්නේ. හැමදේම සම්මාවෙන් දකින්නට ඕනේ. නිවැරදි සම්මාවෙන් දකිනකොට ඒක ඒක ඒක වෙනවා. සම්මාව තියෙන්නේ Taman තුලනේ. හැම දෙයක් තුළින්ම Taman ඒක වඩනකොට ඒක තුළින් ඒ කියන හැමගෙඩි ටික හම්බෙනවා. අපි බාහිරව කෙනෙක් හදලා ඒක තුළ තියෙන ලෝභ දේශමෝ තේරුම් අරගෙන ඉතිපසේක නිරෝධ කරන්න හදනවා. ඇත්තටම දැන් ළමයෙක් හදලා ඒ ළමයා වැරදි ලෙස හදලා ලොකු වුණාම ඕ පොලිසියට අල්ලගෙන එකද හොඳ? අදන් නැතු ඉන්න එකද හොඳ? මේ පුංචි දේ අපිට වැටෙයිලා නැහැ. එහෙනම් අපි කෙලස් ටික හදලා නිරෝධ කරන කමටම වඩනවා. තුවාල කරලා බැටලින් දානවා වගේ වැඩක්. හොඳම දේ තුවාල නොකර හිඳීම. හැමදේම කර්මයක් වශයෙන් දකිනවා අපි. හැමදේම හේතුඵල ධාමයක් වශයෙන් දකිනවා. දැන් හේතුඵල ධාමයක් වශයෙන් දකිනවා කියලා කියන්නේ එතන ඒක තියෙනවයි කියලා පිළිගන්නවනේ. ප්‍රශ්න විසඳිලා නැහැ. හැබැයි මොකවත් නොකර පුදුජන කෙනාව ආර්ය මාර්ගයට ගේන්න පියවරෙන් පියවර ගන්න එපා. ඒකට දාන උපක්‍රමයක් ඒක. හේතුඵල ධාමෙන් දකින්න කෙනා. දැන් එයා රාගෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් දකපු කෙනා. දැන් ටික පියවරක් ඉහළට ඇවිල්ලානේ. හේතුඵල ධාමෙන් දකින්න දැන්. මේ ඔක්කොම ඵල හේතුව නිසා අටගත්තේ කියලා එයාගේ අවබෝධය පොඩ්ඩක් උඩට එනවා. නැවත යට කියන අපි කර්මානුරූපිය දකින්න. ඔව් හැමදේම කර්මයට අනුව ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ස්වභාවයක් ඇති වෙනවා. පවතිනවා, ජීර්ණය වෙනවා, දි รา පත් වෙනවා, නැති වෙලා යනවා. මිනිසුත් එහෙම තමයි ඉපදෙනවා, ජීවත් වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේක තමයි රටාව. මේක හැමතිස්සෙම දකින්න ඔයා. දැන් ඉස්සර කාල ලෝභ දේශ මොහෙන් දකපු කෙනා දැන් කර්මානුරූපී දකින්නයි කියන්නේ එක පියවරක් උඩට ඇවිල්ලා නැන්නේ. එහෙනම් අර පුදුජන කෙනාව මේ සසරෙන් නිදහස් කරන්නට දෙන පුණුවක් මේක. ඊළඟට අපි කියන හැමදේම සතර මා භූත වලින් දකින්න. දැන් සතර මා භූත වලින් දකින්නයි කියලා කියන්නේ යා තාම නාම රූපනේ දකින්නේ. ඒකේ තියෙන වටිනාකම්නේ දකින්නේ. සතර මා භූත වල නිර්මාණ දකින්නවා කියන්නේ යා තාම ලෝභ දේශ මොහ නැති කරලා නැහැ. හැබැයි අර ලෝභයෙන් විතරක් දැකපු එක, ද්වේෂයෙන් විතරක් දැකපු එක, රාගයෙන් විතරක් දැකපු එක අර සතර මා භූතයට ගෙනාවා. ටිකක් වෙනස් කළා. එක අන්දියට ඉතව කෙනෙක් තව අන්දියකින් නලා ඉතවුවා. හැබැයි මේ අන්දියට ගෙනාවේ අන්දි වෙනස් වෙනවා අනාගතේ එන්න එක හන්දියකවත් ඉන්න බලාපොරොත්තු වෙන්න එපා කියන මානසිකත්වය හදාන්න මිසක් නැත්නම් අන්දියෙන් ගියව නිදාස් කරන්න නෙමෙයි. අන්දියෙන් නිදාස් කරන්න බෑ. සම්මාව කියන්නේ තන්දියක්. එහෙනම් මේ සෑම තැනම යට ඉන්න තැනක් තියෙනවා. දැන් මිත්‍යාවෙන් අපි අයින් කරන්න හදනවා. මිත්‍යාවෙන් ડોක්ටරව අපි අයින් කරන්න හදනවා. කොහොමද අයින් කරන්න හදන්නේ? සම්මාවට. දැන් සම්මාව දිට්ඨිය නෙමෙයිද? සම්මා දිට්ඨිය. එතකොට දැන් අපි දිට්ඨියක් දෙන්න මේ යන්නේ. හැබැයි දිට්ඨියක් දෙන්න යනකොට අපි අර දිට්ඨියෙන් ඇයි ගලවන්නේ? ඒ දිට්ඨිය තියෙන තාක්කල් මේ දිට්ඨිය දෙන්න බෑ. අර හන්දියේ ඉන්න තාක්කල් මේ හන්දියට ඉන්න බෑ. එහෙනම් ඒ හන්දියෙන් ගලවන්නේ තවත් හන්දියක තියන්න මිසක් එයාව නිදාස් කරන්න නෙමෙයි. එයාව නිදාස් කරන්නේ නෑ අපි. දිට්ඨිය ගලවලා තවත් දිට්ඨියක් දෙනවා. ප්‍රශ්නයක් අයින් කළා තවත් ප්‍රශ්නයක් දෙනවා. මොකද්ද? එදා කොහොමද බැලුවේ? රාගෙන් බැලුවා ආන්දරෝ. දැන් දේශෙන් බැලුවා. දැන් ලෝභෙන් බැලුවා. එහෙනම් අද ඉඳලා බලන්න මේ හැමදේම සතර මා භූත වශයෙන්. දැන් යාට බලන එක නවත්තුවද? නෑ. ඒ බලන කාරණා වෙනස්කම නෑ. ඒ කාන්තාවම බලන්න කියනවා. ඒ රූපම බලන්න කියනවා. ඒවම ගනුදෙනු කරන්න කියනවා. හැබැයි අර පොඩ්ඩක් වෙනස් කළා. එයාව අපි වෙනස් කරන්නේ එයාට ඒකම තමයි දෙන්නේ. ටිකක් වෙනස් කරලා දෙනවා. බලනකොට ඒකම තමයි කරන්නේ. ඒ විදිහට මේ සතරමා භූත වලින් බැලුවාම මේ සතරමා භූත වල තියෙන ඒ නාම රූප නම් ඒ ලෝභ දේශ මොහ නම් දැන් යා නිදාස් වෙලාද? නෑ. හැබැයි නිදාසෙන්න පොඩි වෙනසක් කළා තියෙනවා. දැන් සතර මහා භූතත් මේ ලෝකේ නැහැ. ඒකත් අණුවල එකතු වල මොකවත් නැහැ. මොකවත් නැහැ කියන එක තුල තමයි ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ කියන එක දැක්කම දැන් එයාට සාපේක්ෂ මොනවද තියනවද? නැහැ. එහෙනම් ප්‍රශ්නයක් තියනවද? තිබුණත් නැපා දැන් එයා නිදාස් වෙලා. දැන් නිදාස් වෙලා. හැබැයි එතනට එන්න බෑක පාටයි අරවා එයා තියනවයි කියලා හිතාගෙන ඉන්නවනේ. මට භාර්යාවක් ඇත, දරුවා ඇත, රස්සාවක් ඇත, වත්කම් ඇත, මට මේ වගේ සමාජයේ පිළිගැනීමක් ඇත කියලා එකක් කියන්න ඉන්නවා. අර පුතුජනයා කියන පුත්තාමත්ටි ධනම්මත්ටි ඉතිබාලෝ කියන්නේ මට මේවා ඇත මේවා ඇත කියලා කියන ලොක්කම. අර මේ මේක ඔළුවේ ඒ ටික ගලවන්න තමයි අර පුණුව දෙන්නේ. දැන් මේ ලෝකේ ඇත්තම ડોක්ටර් මොනවද කියන්නේ? දැන් වෛද්‍යවරයෙක්ගෙන් අපි අහනවා කය ඇතුලේ මොනවද තියෙන්නේ? ලන්ස් තියෙනවා. පැන්ක්‍රියාස් තියෙනවා. කිඩ්නි තියෙනවා. තව මොනවද තියෙන්නේ? බඩවැල් තියෙනවා. තව මේ අපිට මේ තවත් එක එක ඕගන් අරවා මේවා ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා කියලා එයාලා ඩයිස්ට්‍රෝක් දෙනවා. ડોක්ටර් එතකොට මේ ඔක්කොම ඇදිලා තින්නේ මොනවා? මේ ඔක්කොම ඇදිලා තින්නේ සෙල් වලින්. එතකොට ඇත්තට මේ කය සම්පූර්ණ සෙල් නේ තින්නේ. එතකොට මේ කියපු දේ නෑ ඒවා එකතු වුණාම ඇදෙන ඒවා. එතකොට මේ හැමතැනම තියෙන සෛල සම්පූර්ණ ඉසමුදින යට දක්වාම තියෙන සෛල. හැබැයි මේ සෛල ඒක රාසියනකොට එක එක ඒවා ඇදිලා තියෙනවා. හැබැයි ඇදිලා තින්නේ කැත්තද? නෑ. සෛල තමයි ඇත්ත. හැබැයි ඒක පිළිගන්නේ නැහැ. සමහර කට්ටියකින් ඇවිල්ලා කියනවා ડોක්ටර් බඩ හරියට සැක්කුමයි ડોක්ටර්. අනේ මේ එන්න එපා. මම ඇත් ડોක්ටර් කෙනෙක්. මම ඇස් සම්බන්ධයෙන් තියෙන්නේ මේ එන්න එපා බඩ සම්බන්ධ වෙන කෙනෙක් ඉන්නවා. ඇසෙත් තියෙන එකම සෛල නම් බඩේ තියෙන එකම සෛල නම් ක්‍රෝමෝසෝම් 46 නම් තියෙන්නේ ජෝඩු 23 නම් ඒකේ තියෙන DNA RNA එක විදියට නම් ඒකේ ඇති වෙන කිමිකල් ಜಾති ඔක්කොම එකම ස්ට්‍රක්චර් එක නම් ඒකේ තියෙන දෝෂ නිර්දෝෂය කරන්න තියෙන එකම වෙදකම නම් ඇස දන්න කෙනා බඩක් දන්නවා බඩ දන්න කෙනා පපුවක් දන්නවා ඇයි ඔක්කොම තියෙන එකම සෛල එකම DNA RNA එකම කිමිකල් එක එකම ස්ට්‍රක්චර් එක එහෙනම් ඒක තුල තියෙන යම්කිසි ක්‍රියාකාරීත්වයේ වෙනසක් තියෙනවා ඒකට වෙනස් කරන්න යදන්නේ නැහැ ඒ කියන්නේ ඇස දන්නවයි කියලා කියන කෙනා ඇස දන්නේ කන දන්නවයි කියලා කෙනා කන දන්නෙත් නෑ. ඇයි? එයා කනයි දන්නේ. ඒක තුල තියෙන සෛලය හඳුනාගෙන නෑ. එක සෛලයකට වෙදකම් කරන්න මේ ලෝකේ කවුද දක්ෂ වෙන්නේ? එයා ਸਰවාංග ලෙදෙක්. ਸਰවාංග වෙදෙක් හේතුව සේරම සෛල ටිකේ අඳුරනවා. ඇයි? එකක් අඳුරනවා නම් එකක් නිරෝගීමත් කරන්න දන්නවා නම් එකක තියෙන ප්‍රශ්න නිවැරදි කරන්න එයා දක්ෂ නම් සේරම සෛල නිවැරදි කරන්න යදක්සයි. එයාට අදවත අග්නියාස කියන ප්‍රශ්නයක් නැහැ. ඇයි? එයා දකින්නේ ඕගන් වශයෙන් නෙමෙයි. එයා දකින්නේ සෛලයක් වශයෙන්. මේ සෛලවල මොකද්ද දෝෂය? ආ මේක තියෙන මේක නිවැරදි කරන්න ඒ ඉන්ද්‍රිය නිරෝගිමත්. ඇසපෙන්නද ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් ඉන්න සෛලය මොකද්ද? ආ මේක තුඩ මොට්ට වෙලා. එහෙනම් මේක තුඩ හදන්න ඕනේ. ඒකට මොකක්ද අවශ්‍ය කිමිකල් එක? ඒක දුන්නාම ඒක ඒ කියන්නේ අස්ති වේදාටත් ඇස් වේදකම් කරන්න පුළුවන්. ඇයි? එයා අස්ති වේදකම ඉගෙන ගත්තට එයා ඉගෙනගෙන තියෙන එක සෛලයක රෝගීභාවය නිරෝගී කරන්නේ කෙසේද කියන කාරණා විතරයි ඉගෙනගෙන තියෙන්නේ. එහෙනම් අපි මේ නාම රූප වලට නෙමෙයි වෙදකම් කරන්නේ. ලෝභ දේශ මොහොල්ට ඒවා ඕගන් ඒවා තිබිච්චාදෙන් අපි වෙදකම් කරන්නේ මේ ලෝකෙ මොකවත් නැහැ කියන මානසිකත්වයට. නිරෝධගාමිනී ස්ථේට අපි වෙදකම් කරන්නේ ඒ අසනීපෙල් ලෙඩේ සනීප වුණාම මේ කියන ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා හේතුව එයාට සාපේක්ෂව වෙදකම් කරන්න ලෝභයක් දේශයක් මොහොගයක් නැහැ තියෙන්නේ මොනවද මොකවත් නැහැ කියන්න කියන එක පිළිගන්න මානසිකත්වේ නැහැ ඒ ලෙඩේක විතර අපි බේද දෙන්නේ මොකවත් නැහැ කියන එක පිළිගන්නේ කවදද එදාට මේ ප්‍රශ්න මොකවත් නැහැ ඇයි රාගය තියෙන ගෑණියකින් එපාය ලෝභයක් ඇති වෙන්නේ මේ ලෝකේ ඩොලර් අරම තියෙන්න එපා. වටිනාකම් බඩමුට්ටු තියෙන්න එපා. මොකවත් නැත්නම් ප්‍රශ්නයක් තියෙන්නේ කොහමද? හැබැයි මොකවත් නැහැ කියන එක පිළිගන්න මානසිකත්වය නැහැ. ඒ ලෙඩේට විතරයි අපි බේද දෙන්නේ. ඒ වෙදකම විතරයි අපි කරන්නේ. දැන් ප්‍රශ්නේ පැහැදිලිද ડોක්ටර්? උපාසක මාත්‍යට හරි ආහඬ කෙනෙක් හිටියා. මට ආහඬ කිසිම කෙනෙක් හිටියේ නෑ. මම කොච්චර අසරණ වෙන්නේ නැද්ද? උපාසක මාත්‍යට සතියකට මාසයකට සරි කමන්නේ ආන්න කෙනෙක් ඉන්නවා. ඒවා මාන්සියලා හරි හොයාගෙන ගිහලා හම්බෙලා හරි ආගන්න කෙනෙක් ඉන්නවා. ඒත් ලෝකේ කිසිම කෙනෙක් කියන්නේ මගේ ප්‍රශ්නට උත්තර දෙන්න. ඒවට උත්තර මමයි හොයාගත්තේ. මගෙන්මයි මං ආගත්තේ. මේ ලෝකේ අපි ප්‍රශ්නයක් විසඳගන්න ඕනේ කියනකොටම ඒ ප්‍රශ්නේ අයිතිය අපට ලැබිලා ඉවරයි. ඒ ප්‍රශ්නේ අයිතිය තමයි අතාරින්න තියෙන්නේ. ප්‍රශ්නේ මගේ නෙමෙයි. උත්තරේ ඒක තමයි. ඒ උත්තරේ ඒකමයි. ඒකට ඒ පොඩ්ඩ තේරිලා නැහැ. දැන් මිනිස්සේ බයිනවා බයිනවා ගෙදර ගිය වෙඳලා කනක් ඇවිල්ලා ඉඳ නැහැ. කන කොටත් බයිනවා, තේ බොන කොටත් නිදාගන්න යනකම බයිනවා. දැන් මේකට උත්තරයක් හොයන්න කියලා වික්කසාද කරනවද? ගාලා එලවනවද? වැඩිහිටියෝ ගෙනල්ලා මේ විස්තරේ කියලා තරවටුව කවවාද දෙනවද? කොහේ හරි ආරන්නේ කියලා මාස දෙකක් තුනක් විවේකයෙන් ඉන්න. දැන් ඕම උත්තර හොයනවනේ. ඒ ප්‍රශ්නේ මගේ නෙමෙයි. එයාගේ කටයි රිදෙන්නේ ඒක එයාගේ ප්‍රශ්නේ. ඒක මගේ ප්‍රශ්න නෙවෙයි. පාඩේ කාලා විල හොඳට ටීවී බලන් ඉන්න. ප්‍රශ්නේ මගේ නෙවෙයි. දැන් උත්තරේ හම්බෙලානේ. ඒකේ අයිතිකාරයා මම නෙමෙයි කියන මානසිකත්වය හදාගන්න දක්ෂ නැතුව අපි උත්තරේ හොයලා තින ලෝකයම තනම ගේන්නේ. සමහර ප්‍රශ්න වලට ඒ වගේ සරල උත්තර තියෙනවා. උත්තරයක් දෙන්නේ නැහැ. ඒක තමයි උත්තරේ. ඒ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නේ නැහැ. ඒක තමයි හොඳම විසඳුම. ඔව්. ඒ දුර්වලකම මගේ ශ්‍රාවකයෙකුට තිබුණා. එයා මේ ඒ තියෙන ප්‍රශ්නේ විස්තර මේ උත්තරය හොයන්න හදනවා. සරල වෙන්න. මගේ ළඟ තැවිලා තියෙනවා ස්වාමීනි මේ මගේ කුටියට යන තැන ගලක් පින එක අයින් කළා දෙන්න. මං කාගෙන් හරි උදව් කරන්න බෑ ඒක හතර දෙනෙකුටත් ඔල්ලන්න බෑ ඒක ලොකුයි ඔබ වහන්සේ ඇවිල්ලා ඒක පොඩ්ඩක් මේ අයින් කළා දෙන්න. මං කල්පනා කරා මේ මිනිසයා දැන් මේ ඉල්ලන උදව්ව සාධාරණයි නමුත් ඒක ඒ ගැළපෙන්නේ නැහැ. මං හරි මං ඇවිල්ලා ඒක අයින් කළා දෙන්න. යම්. ඊළඟ ගියා කිලෝමීටරයක් විතර ඈත ගිහිල්ලා මං කිව්වා මේ දැන් මේ ගල බාධක වෙන්නේ මෙතන යන නිසානේ. අර පැත්තෙන් යන්න. මෙතන යන්න උඩි. එතන යන්න. එතකොට දැන් මේක ප්‍රශ්න නැහැ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මේ හොඳට මේ හැමදේම අවබෝධ කරයි කියලා කියනවා, දියුණුවේ කියලා කියනවා. මේ ගල ඔබ වහන්සේට අයින් කරන්න පුළුවන් කියලා අනිත් කට්ටියත් කියනවා. ඔබ වහන්සේ ගල අයින් කරනකොට බලන්නනේ මට උමනා. මං කිව්වා ඔබ ඔයාගේ ගල අයින් කළා. ඔබ වහන්සේ ගල අයින් කළා. මොකද්ද ගල? මම මෙතනින්මයි යන්න ඕනේ. මේ බාධකෙන් නැතුව යන්න ඕනේ කියලා ගලක් තිබුණානේ. ඒ ගල තමයි අයින් කළේ මේ පැත්තෙන් යන්න කියලා. ඒ ගල අයින් කළා ඉවරයි මේ වෙනකොට. ඒක තමයි ඉර්ධිය. එහෙනම් මේ ලෝකේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. අපි ඒ විදියටම විසඳෙන්න ඕනේ කියලා හින්නවා. ඒක විසඳෙන්නේ නැහැ. ඇයි වෙනත් විසඳම ප්‍රශ්නයක් නම් මොනාරි විසඳම කි විසඳෙනව නම් එච්චරනේ. එහෙම නේද? එහෙනම් අපි ඉතාලි නම් මෙතනට මේ ගල බාධක මේක අයින් කරන්න ඕනේ. ගලට පොඩ්ඩක් අයින් යනවා. <laughs> වෙන පැත්තකින් යනවා. දැන් ගල තියෙනවා ප්‍රශ්න ප්‍රශ්න විසඳිලා. අපිට ඒ අවබෝධය නැහැ. ඒ ශ්‍රාවකයාත් එන කුටියට ඉස්සරහමනේ මේක අයින් කරලා පාර හදන්න ඕනේ නෑ. ටික වංගුවෙන් යනවා. ඉතින් ප්‍රශ්නයක් නෑනේ. අඩි 10ක් වැඩි උනායි කියලා මොකුත් වෙන්නේ පිටින් යනවා. ඇයි පීටන්නේ? ඇයි වෑයම් කරන්නේ? ඒ විදිහට මිසෙන්ද ඕනේ කියලා දෘෂ්ටියක් අදාගෙන එක නඩත්තු කරන්නේ ඒක මගේ නෙමෙයි. ගල මගේ නෙමෙයි. මෙතනින් හදන පාර මගේ නෙමෙයි. <laughs> මේ තින්නේ පාර ලස්සනට ගලක් ඉතේ තියෙනවා. ඒකයි අර ගල ගන්න මේ ගල පොඩි දෙයක්. මේක පොඩි එකක් තල්ලු කරාම යනවා මේක. නමුත් ඒක අයින් කරන එක නෙමෙයි ප්‍රශ්නේ. අර හිතේ තියෙන ගල අවබෝධ කරගන්න ඕනේ. දැන් මේ ගල අයින් කළාම නැවතවිල කියන ස්වාමීනි මෙතනට මේ යන්න ටිකක් එලේ වැඩි. ආවල්තන ගලක් තියෙන ඒක අරන් ගල මෙතනින් තියලා දෙන්න කිව්වම දැන් මේ මිනිස්යාගේ ජීවිත කාලෙම ගල් එක්කමනේ වැඩ කරන්න. ගල් වැඩ පොලක් දාන්න එපා. හැමදාම ගල් එක්කන යුද්ධේ මේ මිනිස්යාගේ. යන්න ගල් ඕනේ කියනවා. භාවනාවට ගල් ආසනයක් ඕනේ කියලා හැමදාම ගල් එකන ඉන්න වෙන්නේ. ඉතේ තින ගලයි අයින් කරන්න ඕනේ. අපි මේ ලෝකේ ප්‍රශ්නය මගහැරලා යන්න. ඒක අපේ නෙමෙයි කියන මානසිකත්වය හදාගන්න අපි දක්ෂ නැහැ. ඒ දක්ෂකමයි අපිට නැත්තේ. අපි උත්තර වලින් මේ ප්‍රශ්න විසඳන්න. මේ ලෝකේ කිසිම උත්තරයකුයි ප්‍රශ්නයක් තමයි. දැන් අපි කියන හරිය තිබයි ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන එනම් වතුර ටිකක් බොන්න. දැන් වතුර බොන එකක් දැන් ප්‍රශ්නයක් නෑ යට. ෆිල්ටර් වතුර බොනවද උණු වතුර බොනවද ලිං වතුර බොනවද දැන් යාර ලොකු ප්‍රශ්නයක් ෆිල්ටර් දාන්නේ ෆිල්ටර් වතුර බොන්න ගියාම මේ ඒකේ අර තියෙන ඔක්කොම රසායන ඔක්කොම අයින් කරනවානේ ෆිල්ටර් කරලා එතකොට ගොඩාක් දේවල් අඩුයි ඒකේ පෝෂ්‍ය දේවල් ඒතර ලිං වතුර ආ ලිං වතුර වල මොකොත් අයින් කරලා නැහැ ඒ නිසා වතුර වලින් තියෙන සේන විටමින් ටික අමන දැන් ලිඳක් ආරන්න එපායි දැන් ඒකට අපි වතුර තියෙන තැනක් හොයන්න එපායි දැන් ලිඳක් ආරලා වතුර ගන්නකම් මේ මනුස්සයා ඉඳීද පිපාසෙන් දැන් මේ ඔක්කොම වතුර බොන්න ඕනේ කියන සංකල්පයෙන් නිසා අතගත් එකක් නේ. ඒ කියන්නේ ප්‍රශ්නයකට උත්තරයක් දෙනකොට ඒකට තව ප්‍රශ්න 500ක් ඇදෙනවා. රාගයට කසාද බඳිනවා. දැන් රාගයේ ප්‍රශ්න විසඳුණා. හම්බෙන දරුවන්ගේ ප්‍රශ්න විසඳෙනවද? ඒක විසඳලා තව අවුරුදු 25ක් පොළේ යන්න ඕනේ, වෙලේ යන්න ඕනේ, කඩේ යන්න ඕනේ. ඇයි ඒ ප්‍රශ්න විසඳන්නේ නැහැ? 25කින් ප්‍රශ්න නැහැ. මොනුපුරා මිනිබිරි ප්‍රශ්න. ඒකට තව අවුරුදු 20ක් යන්න ඕනේ. මැරෙනකම්ම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. එහෙනම් අපි දීලා තියෙන හොඳ උත්තර නෙමෙයි. ප්‍රශ්නෙට උත්තරේ දීලා නැහැ. ප්‍රශ්නෙට තවත් ප්‍රශ්නයක් එකතු කරලා තියෙනවා.